බුද්ධික මහත්මයා YouTube එකේ සහ Zoom එකේ ප්‍රශ්න අහලා තියෙන අනිත් අය අවසරයි හැමෝටම මේ ඔය තව ප්‍රශ්න අහලා තියෙනවා Zoom එකේ ධර්මිකා කියන්නේ අර ධම්මිකා මහත්මිය නෙමෙයි වෙන කෙනෙක්. වෙන කෙනෙක් නේද? එහෙනම් මට අර උඩ ඔය නෙළුම් මලක පින්තූරයක් දාලා තියෙන්නේ. එහෙමයි. එතුමියගේ එතුමියගේ මයික් එක අන්මියුට් කරන් ඔතනින් සංඥාවක් දෙන්න බලන්න එතුමිය සමහරට අවසරයි ස්වාමීන් වහන්ස දැන් තමයි මයික් එක ඔන් කරන්න අවසර ලැබුණේ <laughs> මගේ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් භවාංග සිත් කියන්නේ විපාක සිත්නේ. දැන් අර ඒ හින්දා නේද අපිට ඒ ප්‍රභාස්වර විදිහට ඒ සිත් විපාක සිත් හැම විස්සෙම ප්‍රභාස්වර සිත්නේ. ඉතින් දැන් භවංග සිත් ලෙස සතර අපා සත්වයින්ට අකුසල විපාක සිත් නේද ස්වාමින් වහන්සේ කුසල විපාක නෙමෙයි නේද ස්වාමින් වහන්සේ ලැබෙන්නේ. නෑ. එතකොට පබස්සර මිදක් බික්කවේ චිත්තං කියන කතාව සියලු දෙනාට අදාළ කතාවක් නෙමෙයි. මනුස්සයින් ටනේ මේ දේශනා බුදුහාමුදුරුවෝ කරන්නේ. එතකොට ඒ කරන්නේ මිනිස්සෙයින්ගේ සිත පිළිබඳවයි එතනදී අවධාරණය කරන්නේ සතර අපායේ උප්පත්ති ලැබූ සත්වයන් ගැන නෙමෙයි. පැහැදිලි වුණාද ඒක? ඒ කියන්නේ ඒ සතර අපායේ ඉපදිච්ච සත්වයන්ගේ සිත එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගත්තු සිත් චිත්ත පරම්පරාවක් නේ. එතකොට ඒක උත්පත්තිසිතවත් ප්‍රභාස්වරයි කියන්න බෑ ප්‍රභාස්වර නැති නිසා මේගොල්ලෝ දුගතිය ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මේ පවස්සන මිදම්බික්ක වේචිත්තං කියන කතාව මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකවලට ඒ කියන්නේ මේ කාම සුගති කියන ඒවට. ඉතින් බ්‍රහ්ම ලෝකවල කොහොමද ප්‍රභාස්වරයිනේ මේ සුගතියයි කියන තැනට තමයි මේ ප්‍රකාශනය අදාළ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා මට අර ස්වාමීන් වහන්සේ කිව්වහම කුසල විපාක සිත්ම කියලා ඒකයි මම ඒ ප්‍රශ්නේ යොමු කරේ. ඒක හරියට. තේරුවන් සරණයි.